මෙතෙක් අපි අහගත මේ ධර්මයට අනුකූලව යම් ධර්මඥානයක් වර්ධනය කරගත්තා නම් ඒ වාගේම ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ලෝකේ රස විඳ විඳ ඉඳීමක් නෙවෙයි යම් කිසි ආකාරයකින් අසාර ලෝක සත්‍යයේ தત્වේ දැකලා ඊ අසාර ලෝකේ මිදෙන්න අසාර ලෝකයේ මිදිලා හිටන් යථාර්ථය බුදුරන් වහන්සේ දකින්න හැටි පෙන්වා දුන්නා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කර ගන්නට ඕනේ. සෑම සිළු දෙනාට යහපතක් වේවා.